ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සසුන පිහිටවන ලද්දේ ධර්ම දේශනේනි. සර්වඥ ශාසනයේ චිරස්ථිතියට ඇති ප්‍රධාන හේතුව ධර්ම දේශනාවය. ගිහීන මූප කරොන්තානං නීච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චූපකාරකං බුද්ධ වංශ අට කතාවේ 17 පිටුවෙන් යනුවෙන් නිත්‍යයෙන් ආමිසයෙන් පැවිද්දන්ට උපකාර කරන්නා වූ ගිහියන්ට ධර්ම දාණයෙන් ප්‍රතිඋපකාර කරව යයි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට වදාරා ඇත්තේය. එබැවින් සියලු භික්ෂූන් විසින්ම යටත් පිරිසෙයින් ධර්මදේශනා හතරක් පහක්වත් කිරීමේ ශක්තිය ඇති කළ ගත යුතුය. නොමනා පරිදි දහම් දෙසීමෙන් දේශකයාටත් ලෝකයාටත් අනර්ථය සිදුවන්නේය. දහම් දෙසීම ධර්මයට විනයට අනුවම කළ යුතුය. ධර්ම දේශනාව සම්බන්ධයෙන් දේශිත බොහෝ සූත්‍ර ධර්ම ඇත්තේය. ඉන් එක් සූත්‍රයක් මෙසේය. අංගුත්තර නිකායේ පංචක නිපාතයෙන් ආනන්දය අනුන්ට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය පරහට දහම් දෙසන්න ඔහු විසින් කරුණු පහක් තමා තුළ පිහිටවාගෙන දහම් දෙසිය යුතුය. කවුරු කරුණු පහක් දෙයත් අවුලෙන් තොරව පිළිවෙලක් ඇති කතාවක් කරමියයි පරහට දහම් දෙසිය යුතුය. ඒ ඒ අර්ථයට සුදුසු පරිදි කරුණු දක්වන කතාවක් කරමියයි පරහට දහම් දෙසිය යුතුය. දුකටපත් සත්වයන් දුකින් මුදවමි යන අනුකම්පාවෙන් කතාවක් කරමියයි පරහට දහම් දෙසිය යුතුය. තමාට ආමිෂයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් තොර කතාවක් කරමියයි පරහට දහම් දෙසිය යුතුය. තමාත් අන්‍යයාත් ಗುಣ නැසීම් වශයෙන් නොනසන කතාවක් කරමියයි පරහට දහම් දෙසිය යුතුය. ආනන්දය අනුන්හට දහම් දෙසීම පහසු නැත. ආනන්දය අන්හට දහම් දෙන්නහු විසින් මේ කරුණු පහ තමා කෙරෙහි පිහිටවා අනුන්ට දහම් දෙසිය යුතුය. මේ කරුණු පහ තමා කෙරෙහි නොපිට නොපිහිටවා දහම් දෙසන භික්ෂුවකගේ ධර්මදේශනාව සුද්ධ නැත. අශුද්ධ ධර්මදේශනාවෙන් වන්නේ දේශකයාටත් අසන්නාටත් අවැඩකි. දහම් දෙසීම පිළිබඳ සිකපද න භික්ඛවේ ආයතකේන ගීතරස්සේන ධම්මෝ ගායි තබ්බා යෝගා යෙය ආපත්‍ති දුක්ඛටස්ස චුල්ලවග්ගපාලි 191 පිටුව මහණෙනි දික් වූ ගීත ස්වරයෙන් ධර්මය ගායනය නොකළ යුතුය යමෙක් ගායනා කෙරේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි ශාසනයෙහි සූත්‍ර ධර්ම කීමේ ක්‍රමයක්ද ජාතක කතා කීමේ ක්‍රමයක්ද ගාථා කීමේ ක්‍රමයක්ද ඇත්තේය ඒවා විනය අටුවාවෙහි වත් යන නමින් දක්වා ඇත ඒ වත් බිඳ වචනය නැසෙන ලෙස අකුර නැසෙන ලෙස පමණට වඩා දික්කොට කීමෙන් ඇවැත් වෙයි පමණට වඩා දික්කොට කියන කල්හි සමහර විට වචනය මැදින් කැඩී තේරුම් ගත නොහැකි වෙයි. එය වචනය නැසීමය. පමණට වඩා දික්කොට කියන කල්හි අකුරද වීණා ශබ්දාදියක් මෙන් වී තේරුම් ගත නොහැකි තත්වයට පැමිණෙයි. එය අකුර විනාශ වීමය. මේ සිකපදයේ පැන වූ පසු භික්ෂූන්ට හඬ නගා ධර්මය කීමෙන්ද ඇවත් වේදෝ යයි සැක ඇතිවිය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කලෙහි අනුජානාමි භික්ඛවේ සරබඤ්ඤං චුල්ලවග්ගපාලි 191 පිටුව යනුවෙන් සරබඤ්ඤ අනුදන වදාළසේක තරංග වත තරංග ભેද වත ගලිත වත යන ආදී සරබඤ්ඤේ ක්‍රම දෙතිසක් ඇතේයි අටුවාවෙහි කියා තිබේ. ඒවා ගැන විස්තරයක් අටුවා ටීකාවල දක්නට නැත. කියන ලද නම් තුන හැර ඉතිරි වත්වල නම් පවා අටුවා ටීකාවල සඳහන් නැත. දැනට ඒවා දන්නා කෙනෙකු ඇති බවද අසන්නට නැත. තරංග වත්තාදීනං උච්චාරණ විදානානි නට්ඨප්පයෝගානි යනුවෙන් සාරත්ත දීපනේ ටීකාවේ 3381 පිටුවෙහි ඇත. ඒ පාඨයෙන් පෙනෙන්නේ ටීකා ලියන කාලයේදීද ඒවා දත් අය නොවිසු බවය. න භික්ඛවේ සංඝ මජ්ජේ අනජ්ජය යට්ඨේන ධම්මෝ වාසිතබ්බෝ යෝ වාසෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි වික්ඛවේ තේරේන බික්ඛුණා සාමං වා ධම්මං වාසිතුං පරං වා අජ්ජේ සිතුං මහා වග්ගපාලිය 272 පිටුව මහණෙනි සංඝ මැද ආරාධනා නොකන ලද්දාහු විසින් දහම් නොදසිය යුතුය යමෙක් දෙසුවේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි මහණෙනි ස්තවීර භික්ෂුව විසින් තමාම දහම් දෙසීමට හෝ අනිකෙකුට ආරාධනා කිරීමට හෝ අනුදනිමි. ධර්ම දේශනාවකට ආරාධනා කිරීම වනාහි සංඝයා විසින් ආරාධනා කිරීමට සම්මත කරන ලද භික්ෂුවට හා සංඝ ස්තවීරයන් වහන්සේටද අයත්ය. සෙස්සන් විසින් තම තමන්ගේ අදහස අනුව සංගමැද දහම් දෙසීමට ආරාධනා නොකළ යුතුය. ධර්ම දේශනයට ආරාධනා කරන්නෙකු නැති කලෙහි සංඝ ස්තවීරයන් වහන්සේගෙන් විචාරා හෝ උන්වහන්සේගේ ඉල්ලීමෙන් හෝ දහම් දෙසිය හැකිය. ඉදින් විහාරයේහි බොහෝ ධර්ම කතිකයන් ඇතිනම් සංඝ ස්තවීරයන් වහන්සේ විසින් වාර පිළිවෙලින් දහම් දෙසීමට ආරාධනා කළ යුතුය. සංඝ ස්තවීරයන් වහන්සේ ඔබ දහම් දෙසන්නේයි අනියමින් ආරාධනා කළහොත් දේශක භික්ෂුවකට කැමැති පරිදි දහම් දෙසිය හැකිය. ඔබ පාලිය කියන්නේයි ආරාධනා කළහොත් පාලිය පමණක් කිය යුතුය. අර්ථ කියන්නේයි ආරාධනා කළහොත් පාලියේ අර්ථය පමණක් කිය යුතුය. සරබඤ්ඤයෙන් දහම් දෙසන්නේයි ආරාධනා කළහොත් සරබඤ්ඤයෙන් පමණක් දහම් දෙසිය යුතුය. සරබඤ්ඤ යනු ශබ්ද නගා හොඳින් කීමය. ආරාධනා කිරීමේදී සංඝ ස්තවීරයන් විසින් දේශකයා හිඳින අසුනට උස් අසුනක හිඳ ආරාධනා නොකළ යුතුය. ඉදින් උපාධ්‍යාය වූ සංඝ ස්තවීරයන් වහන්සේ විසින් උස් අසුනක හිඳ සද්දි විහාරිකයෙකුට දහම් දෙසන්නේයි කිව්වහොත් සද්දි විහාරිකයා විසින් ධර්මය සජ්ජායනා කරමියයි ඊටා දහම් දෙසිය යුතුය. පහත් අසුන්වල හිඳිනා නවක භික්ෂූන් ඇතිනම් ඔවුන්ට දෙසමියයි දහම් දෙසිය යුතුය. සංඝ ස්තවීරයන් නැති අතර දහම් දෙසීම ආරම්භ කළ භික්ෂුව ධර්මයේ දේශනා කරමින් සිටින අතර සංඝ ස්ථවීරයන් පැමිණියේද නවත්වා අවසර ගැනීමක් නොකොට දිගටම ධර්මදේශනාව කරගෙන යාමෙන් වරද නැත. නවතා සිටින අතර සංඝ ස්ථවීරයන් පැමිණියේ නම් පසුව දහම් දෙසීමේදී අවසරගෙන කළ යුතුය. දානශාලා ආදීෙහි දහම් දෙසීම හා ආරාධනා කිරීමද සංඝ ස්ථවීරයන්ටම අයත්ය. දානශාලා ආදීන් ගිහියන් විසින් ඔවුන් කැමැති භික්ෂුවකට දහම් දෙසීමට ආරාධනා කළහොත් ඒ භික්ෂුව සංඝ ස්ථවීරයන් වහන්සේගෙන් අවසර ලබා දහම් දෙසිය යුතුය. අනුජානාමි භික්ඛවේ බත්තග්ගේ චාතුහි පංචහි තේරානුත්තරේහි භික්ඛූහි ආගමේතුම් පාචිත්‍ය පාළිය 24 පිටුව. යයි වදාරා ඇති බැවින් දාන ගෙයකදී සංඝ ස්ථවිරයන් වහන්සේ විසින් හෝ උන්වහන්සේගේ ආරාධනාව ලත් භික්ෂුවක් විසින් හෝ දහම් දේශන කලෙහි ධර්ම දේශකයා තනිකර දමා සෙසු භික්ෂූන් නොයා යුතුය. ධර්ම දේශකයා සමග එනු පිණිස භික්ෂූන් හතර පස් නමක් එහි නැවැත්විය යුතුය. සංඝ ස්ථවීරයන් වහන්සේ දහම් දෙසත් නම් දෙවන ස්ථවීරයන්ගේ පටන් හතර නමක් එහි නැවැත්විය යුතුය. දහම් දෙසීම දෙවන තෙරුන් විසින් කරතහොත් සංඝ ස්තවීරයන් හා පහලින් තුන් නමක් නැවතිය යුතුය. පස්වන ස්තවීරයන් දහම් දෙසතහොත් සංඝ ස්තවීරයන්ගේ පටන් හතර නමක් නැවතිය යුතුය. සංඝ ස්තවීරයන් වහන්සේගේ ඉල්ලීමෙන් නවක භික්ෂුවක් දහම් දෙසන කල්හිද සංඝිස්තවීරයන්ගේ පටන් හතර නමක් නැවතිය යුතුය. ඉදින් ධර්මදේශකයා ස්වාමීනි වැඩමවන්න. නැවතුනේ නැති වුණාට කමක් නැත යයි කියානම් යා හැකිය. ධර්මදේශකයාගේ අනුමැතිය ලබාද යා හැකිය. නැවතුණු භික්ෂූන් අතරින් යම් කිසිවෙකුට යාමට හදිසි කරුණක් ඇති වී නම් සමීපයේ සිටින භික්ෂුවකට දන්වා යා හැකිය. ගිහියන් විසින් ඔවුන් කැමති භික්ෂුවක් ලවා දහම් දෙසීම කරවන කලෙහි නොවිචාරා යාමෙන්ද වරද නැත. පදසෝ ධම්ම සික්ඛාපදය. යෝපන භික්ඛු අනුසම්පන්නං පදේසෝ ධම්මං වාචේය පාචිත්‍යං. පාචිත්‍ය පාළිය 24 පිටුව. යම් මහණෙක් අනුසම්පන්නේකෝ හට ධර්මය පද වශයෙන් එකට කීම් වශයෙන් කියවා නම් පචිති වෙයි. මෙහි අනුසම්පන්න යයි කියනුවේ භික්ෂුව හා භික්ෂුණිය හැර සෙස්සන්ටය. පද වශයෙන් කියවීම යනු කොටස් වශයෙන් කියවීමය. පදය, අනුපදය, අනවක්කරය, අනුව්‍යංජනය යයි කියවන ධර්මය හතර කොටසක් කොට දක්වා ඇත්තේය. එහි අනවක්ඛර යනු තනි අකුරය. අනු ව්‍යංජන යනු අකුරු සමූහයය. පද යනු ගාථා පදයය. ගාථාවකට පද හතරක් ඇත්තේය. එහි පළමු වන පාදය පද නම් වෙයි. දෙවන පාදය අනුපද නම් වෙයි. මනෝ පුබ්බංගමා ධම්මා යනාදීන් භික්ෂුව සාමණේරයාට කියවීමේදී සාමණේරයා භික්ෂුව සමගම පටන්ගෙන භික්ෂුව සමගම අවසන් කෙරේ නම් ගාථාවේ පාදයක් පාසා පචිති වෙයි. එක් ගාථාවක් එසේ කියවීමෙන් පච්චිති හතරක් වෙයි. මනෝ පුබ්බංගමා ධම්මා යනාදීන් භික්ෂුව කියවන කලෙහි අනුසම්පන්නයා ප්‍රථම පාදය එක්ව කියන්නට අසමත් වී දෙවන පාදයේදී භික්ෂුවට එක් වී දෙවන පාදය භික්ෂුව හා එක් විට අවසන් කෙරේ නම් භික්ෂුවට අන පද ගණනට ඇවැත් වෙයි. භික්ෂුව අනුසම්පන්නයාට ධර්ම කොට්ටාශයේ මුල් අකුර පමණක් එකට කියා නම් එසේ කියවන අකුරු ගණනට ඇවැත් වෙයි. රූපං භික්ඛවේ අනිච්ඡං වේදනා අනිච්චා යනාදීන් භික්ෂුව කියවන කල්හි අනුසම්පන්නයා ඉක්මන් වී භික්ෂුව රූපං භික්ඛවේ අනිච්ඡං යයි කියන කල්හි වේදනා අනිච්චායයි කියමින් අනිච්ච යන පදේ එකවර කියා අවසන් කෙරේ නම් භික්ෂුවට පචිති වෙයි. පාදාදියෙන් කුමක් හෝ අනුසම්පන්නයා හා එකවර කීයේ නම් භික්ෂුවට ඇවැත් වෙයි. එක්ව නොකියවිය යුතු ධර්මය බුද්ධ භාසිතය, ශාවක භාසිතය, ඉසි භාසිතය, දේවතා භාසිතය, අත්තූප සංහිතය, ධම්මූප සංහිතයයි පාලියේ ආකාර 6කින් දක්වා තිබේ. එහි බුද්ධ භාසිතය යනු විනය පිටකය, අභිධර්ම පිටකය, ධර්මපදය චර්යා පිටකය උදානය ඉතිඋත්තකය ජාතකය සුත්තනිපාතය විමාන වත්තුය තේත වත්තුය බ්‍රහ්මජාලාදී සූත්‍රයෝය යන මේවාය ශාවක වාසිතේ යනු සිව් පිරිසට අයත් බුද්ධ ශ්‍රාවකයන් විසින් ප්‍රකාශිත අනංගන සම්මා දිට්ඨි අනුමාන චුල්ල වේදල්ල මහා වේදල්ල ආදී සූත්‍ර ධර්මයෝය අනංගන සම්මාදිට්ඨි මහා වේදල් යන සූත්‍රයෝ සරියුත් මහතෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දෝය. අනුමාන සූත්‍රය මුගලන් තෙරුන් වහන්සේ විසින් වදාරන ලද්දකි. චූල වේදාල සූත්‍රය ධම්මදින්නා තෙරණියගේ භාෂිතයකි. සූත්‍ර නිපාතේ එන පසේබුදුවරුන්ගේ ගාථා බුද්ධ භාෂිතයට අයත්ය. ඉසිබාසිතේ යනු ශාසනයේ බාහිර පිරිවැඩියන්ගේ ප්‍රකාශනයෝය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පරිප්‍රාජික වර්ගය සූත්‍ර නිපාතේ එන බාවරී තවසාගේ අතවැසියන්ගේ ප්‍රශ්න ගාථා යනාදිය ඉසි භාෂිතයෝය. දේව භාෂිත යනු දේවතා සංයුක්ත, දේවපුත්ත සංයුක්ත, මාර සංයුක්ත, බ්‍රහ්ම සංයුක්ත යනාදීෙහි දැක්වෙන දේව භාෂිතයෝය. අත්තූප සංහිතය යනු පෙර pāli භාෂාවෙන් තිබූ සංගායනාවන්ට ඇතුළත් කළ අටුවාවාය. ධම්මූප සංහිතය යනු පිටකත්‍රයේ පාලියෙහි එන මක්කටි වජ්ජි පුත්තකාච්ච යනාදී සංගීතීකාරකයන් විසින් තබන ලද ධර්මයෝය. කියන ලද සකොටසක් වන ධර්මය සංගීති තුනකටම නගා බුද්ධ ධර්මයේ වශයෙන් තබා ඇත්තේය. ඒ වයින් කිනම් කොටසක් වුවද අනුසම්පන්නයන් හට එක්ව කියමීමෙන් ඇවත් වෙයි. සංගීතියට නොගත් බුද්ධ ධර්මයේද ඇත්තේය. ඒවා කියවීමෙන්ද ඇවත් වෙයි. කූලුම්බ සුත්ත රාජෝවාද සුත්ත තික්කින්ද්‍රය චතුපරිවට්ට නන්දෝපනන්ද යන මේ ධර්ම සංගායනා නොකල ධර්මයන් ලෙස අටුවාවෙහි දක්වා ඇත. අන්‍ය භාෂාවන්ට හා ගාථාදියට නගන ලද බුද්ධ ධර්මය කියවීමෙන් ඇවැත් නොවේ. අනුසම්පන්නයන් හා එකට සජ්ජායනා කිරීමෙන් ඇවැත් නොවේ. පිරිත් කීමත් එකට සජ්ජායනා කිරීමක් මිස උගන්වීමක් නොවන බැවින් අනුසම්පන්නයන් හා පිරිත් කීමෙන් ඇවත් නොවේ. ධම්ම දේශනා සික්ඛාපදය යෝ පන බික්ඛු මාතුගාමස්ස උත්තරින් ච පංච වාචාහි ධම්මං දේසෙය්‍ය අඤ්ඤත්‍ර විඤ්ඤෝනා පුරිස විග්ගහේන පාචිත්‍යං පාචිත්‍ය පාළිය 32 පිටුව යම් මහණෙක් නුවණැති පුරුෂයෙකු සමීපයේ නැතිව මාගමකට පසයකට සයකට අධික වචන වලින් පෙළදහම කියානම් පචිති වෙයි මේ සිකපදයෙන් දැක්වෙන ධර්මයේද පදසෝ ධම්ම සිකපදයෙන් දැක්වෙන බුද්ධ භාෂිතාදී සවදෑරුම් ධර්මයේය මාගම යනු මිනිස්්‍ය ස්ත්‍රියය විඤ්ඤූ පුරුෂයෙකු සමීපේ නැති කලෙහි මාගමකට හය පදයක් ධර්ම දෙසිය හැකිය. ඒ එක්මවා හත්වන පදයෙන් එක් අකුරක් වුවද කීමෙන් පචිති වෙයි. ගාථා කීමේදී පදය ගණන් ගන්නේ ගාථා පද 90ය. ගාථා පද 6ක් කිය හැකිය. ඒ ඉක්මවා හත්වන ගාථා පදයෙන් එක් අකුරක් වුවද කීමෙන් පචිති වෙයි. වාක්‍යවලදී පදය ගණන් ගන්නේ විභක්ති අනුවය. විභක්ත්‍යාන්ත වචනය පදයකි. බුද්ධං සරණං ගච්ඡාමි යන මෙහි පද තුනකි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි යයි කී කලෙහි පද 6 සම්පූර්ණ වෙයි. ඉන් ඔබට අකුරකදු කීවද පචිති වෙයි. පෙළ අටුවා දෙකින්ම කියතහොත් පෙලින් පදයක් කියා අටුවාවෙන් පද හයක් කිය හැකිය. එක් මාගමකට පද හයක් කියා වාඩි වී සිටි හැටියටම සිට අන් මාගමකට තවත් පද හයක් කිය හැකිය. මේ ක්‍රමයෙන් පැමිණෙන පැමිණෙන මාගමුන් උදෙසා සපදය බැගින් ධර්මය කිය හැකිය. පසුව පැමිණි මාගමට කියන ලද පද 6 කලින් සපදය ඇසු මාගම අසා සිටියද ඇවත් නොවේ. මෙහි නුවණැති පුරුෂයායයි කියනුවේ කරන ගාථාව යහපත් කතාවක්ද නොමනා කතාවක්ද කාමයේ පිළිබඳ කතාවක්ද යන බව තේරුම් ගැනීමට සමත් පුරුෂයාය. එබඳු පුරුෂයෙකු දොළොස් රියනකින් මොබ ඇති කලෙහි කොතෙක් දහම් දෙසුවද ඇවත් නොවේ. කරන කතාවේ තතු තේරුම් ගැනීමට නොසමත් ළමයෙකු හෝ බිහිරියෙකු හෝ සිටියද ඇවතින් නොමිදෙයි. සමහර විට පිරිත් කියවා ගැනීමට ස්ත්‍රීහු විහාරස්ථානවලට පැමිණෙති. පිරිමේකු සමග පැමිණෙන ලෙස ඔවුනට කිය යුතුය. සමහර විට ඔහු කුඩා ළමුන් කැඳවාගෙන ඇති. ඔවුන් සිටීම ඇවතින් මිදීමට ප්‍රමාණ නොවේ. pāli ධර්මය ඒ හැටියෙන්ම නොකියා අන්බසකින් ඒ ධර්මයේ තේරුම් කර දීමෙන් හෝ ධර්මානුකූලව කතා අන්බසකින් කිරීමෙන් හෝ ඇවැත් නොවේ. ධර්මාන්විත ගාථා ආදිය කීමෙන්ද ඇවැත් වෙයි.